සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය නිවැරදි කරගන්න ඕනේ. අපේ සිත ලෝකයේ තියෙන සත්‍ය తত্ত্বය දකින විදිහට සකස් කරගන්න ඕනේ. මේ ලෝකේ ඉපදිලා අපි ලෝකය ආවරණය කරගෙන ජීවත් වෙන ලෝකය හරියට පේන්නේ නැති පිරිසක් වගේ තමයි ජීවත් වෙන ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය. එහෙනම් ඇත්ත తত্ত্বය පේන විදිහට හිත සකස් කරගත්තොත් ආයෙ තවත් නිවන් දකින්න කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි දන්නවා අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තියෙනවා කියලා කියන්නේ අපේ මනසට ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් දැන් මොකක්ද මේ කියන්නේ කියලා අපි බොහොම පරිස්සමෙන් තේරුම් ගමු. දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ මේ මේ දුක්ඛානුපස්සනාව නැවත නැවත වැඩිමෙන් සුඛං සංඥාම් පදහති සුඛ සංඥාව දුර වෙලා යනවා මොකක්ද මේ සුඛ සංඥාව කියලා කියන්නේ? සුඛ සංඥාව කියලා කියන්නේ සැප පිළිබඳව නැත්නම් පංච උපාදානස්කන්ධය සැපයයි කියන අපිට එන සංඥාව. එතකොට ඒ සංඥාව නැති කර ගැනීමේ අවශ්‍යතාවය මොකක්ද? නේද? කෙලින්ම අපිට කෙනෙකුට හිතේ ඇයි අපේ සැප සංඥාව අයින් කරගන්නේ කියලා. සැප සංඥාව අයින් කරගන්නේ සැප නොවිඳින්න නෙවෙයි. වැරදි කෙනෙක් කෙරෙහි අපි හිතන්න වැරදි කෙනෙක් කෙරෙහි නරක වැඩ කරන කෙනෙක් කෙරෙහි හොඳ කෙනෙක් කියලා සංඥාවක් තිබීම තියෙනවා නම් ඒක අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. නේද අපිට දැන් වැරද්දක් කරන කෙනෙක් හොඳ වැරද්ද කරන කෙනෙක් වැරද්දිකාරයෙක් විදිහට සංඥාවක් අපිට තියෙනවා නම් අපිට තියෙන්නේ දුකක් නේ ඒකට අපෝ මෙයා වැරදිකාරයෙක් කියලා. නෑ මම මට එයාව දකිනකොට හිතෙන්නේ මෙයා හරි හොඳ කෙනෙක් කියලා. වැරදීමක් හින්දා. හරි හොඳ කෙනෙක් මෙයා කියලා තමයි මට ඇති වෙන අදහස තියෙන්නේ. ඉතින් හොඳයි. එතකොට මට එයාව දැකලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. නේද? ඒක හොඳ නැද්ද? ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. එයා හොඳ කෙනෙක් කියන සංඥාවෙන් මම ඉඳීමෙන් එයා නරක කෙනෙක් නම් එයා එක දිගට හොඳින් ඉඳීද? නෑ. එයා කොයි වෙලාවක හරි නරක වැඩේ කරනවා. නරක වැඩේ කරපු ගමන් මට මොකද වෙන්නේ? ලොකු දුකකට පත් වෙනවා මම නිකන් ඉන්නේ නැහැ හොඳ සංඥාවක් තියෙන හින්දා එතන ඒකත් එක්ක එයත් එක්ක එකතුලා එක එක ගොඩනගනවා එක එක දේවල් කරනවා ඒකත් එක්ක මට වෙන්නේ ලොකු දුකකට පත් වෙන්න සිද්ධ වෙනවා විතරන්නේ මම බලාපොරොත්තු තියාගෙන හිටියොත් ඒ බලාපොරොත්තු හින්දා ඒවා ගොඩාක් නැති වෙලා යනවා පංච උපාදානස්කන්ධය කියන්නේ අන්න එහෙම එකක් පංච උපාදානස්කන්ධය මට කවදාකවත් හොඳ වැඩ කරන්නේ නැහැ පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වභාවය තමයි ඒක අනිත්‍ය ස්වභාවය තියෙනවා අනිත් කියන්නේ නිබඳව, নিরතුරුව හැම නිමේෂයකම එක වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ස්ථිරව පවතින්නේ නැහැ. සදාකාලිකව පවතින්නේ නැහැ. අන්න ඒකින්ද පංච උපාදානස්කන්ධයේ විශේෂෙහි මම මොන්න තරම්නම් මෙන්න මේකෙන් සැප ලබනවාය කියලා මොනවා හරි දෙයක් එකතු කරගන්නවද ජීවිතේට ඒ එකතු කරගන්න හැම දෙයක්ම නිසා මට දුකක් ඇති වෙනවා හරිද? හැම දෙයක්ම නිසා දුකක් ඇති වෙනවා. නමුත් අපිට වෙන අපේ හිතට වෙන විසඳුමක් නැහැ. වෙන විසඳුමක් නැති හින්දා අපි මොකද අපේ හිත මොකද කරන්නේ? මේකෙම මාරු කර කර මාරු කර කර මාරු කර කර මේකේ ලගිනවා. හරිද? මේකේ ලගිනකොට අපිට අර දුක් මොහොතකට අයින් වෙනවා. අයින් වෙන හින්දා අපි හිතනවා මේක සැපයි කියලා. මම නිකන් උදාහරණයක් කියන්නද? මේ ශරීරය හැම වෙලෙම අපි හොල්ලන්නේ ඇයි? හොල්ලන්නේ ඇයි? දුක් නැති කරන්න. නැත්නම් හොල්ලන්න නැතුව ඉන්න පුළුවන් නේද? මොකුත් රිදෙන්නේ නැත්තම් මෙහෙම ඉන්නකොට ඕන් රිදෙනවා. ඔන්න මේ පැත්තට හැරෙන්න ඕන. ආයෙ මේ පැත්තට හැරෙන්න ඕන නේද? කොහොම කර කර දන්න දවසේ ඉඳලා අපි මේ ඉරියව්ව ඇයි ඉරියව් මාරු කරන්නේ? දුක් නැති කරගන්න. අන්න බලන්න දුක් එනකොට මේ ශරීරේ අපි ඉරියව් මාරු කරලා ආයෙ හිතර ගන්නවා. ආයෙ ඒ ඉරියව්වේ ආයෙ දුක් වෙනවා. ආයෙ ඉරියව්ව මාරු කරලා ආයෙ නේද? ඔහොම අන්තිමට වෙන ප්‍රශ්නේ තමයි ඉරියව්ව මාරු කරගන්නත් බැරි වෙනවා අපිට. නේද? එදාට මහා දුක් ගොඩක් විඳින්න වෙනවා. අපි හැම වෙලේම දුක් හංගනවා කිව්වොත් මොකද කියන්නේ? දුක් හංගනවා. නේද? කොහොම හරි කරලා පොඩ්ඩක් පොඩ්ඩක් බේරිලා හංග ගන්නවා. ආයෙ බේරිලා හංග ගන්නවා. එතන ස්ථීර නම් මම ඉරියව්ව මාරු කරාට පස්සේ මට සැපක් දැනෙනවා. ඒ සැපය නිත්‍ය නම් එතන හැම වෙලේ සැපේ තියෙන්න බෑ. ඒ සැප ඉරියව්ව කියලා හිතාගත්ත ඉරියව්ව තියෙද්දිම නැවත දුක් ඇති වෙනවා. නේද? ඒක තමයි පංච උපාදාන ස්කන්ධයේ ස්වභාවය. එතකොට එහෙම තියෙන ශරීරයක් ගැන අපිට මේ ටිකවත් මතක් වෙනවද කියන්නේ අඩුම ගානේ. නේද? මේ පිළිබඳ සංඥා නැහැ. මේ ශරීරය කියන්නේ දුක්ඛන්දරාවක් කියන සංඥාව නැහැ. නැති වෙන්න හේතුව මේ ශරීරය භාවිතා කරලා මනස භාවිතා කරලා සැප විඳින අවස්ථා තියෙනවා. මොනවද කියලා බලමු පොඩ්ඩක්. දැන් එතකොට ඒකක් මේ අපිට තියෙන දුක් අපි මූලික වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අනිත් දුක තමයි මානසික දුක. මානසික දුක ඇති වෙනකොට මාරු කරනවද නැද්ද? බලන්න පොඩ්ඩක්. පංච පාදානස්කන්ධයේ මානසික දුක් ඇති වෙනකොට මාරු කරනවද නැද්ද? අරයාගෙන් නපුරු වචන එනකොට මම ඒක හොඳ වචනේ කරලා මාරු කරන්න හදනවා හැම වෙලේම නේද කෙනෙක් හින්දා දුක් ඇතිනකොට වෙන කෙනෙක් ඒ වෙනට ආදේශ කරගන්න හදනවා අපි නේද ඊළඟට මේ විදිහට හැම වෙලේම අපි මේ පංච උපාදානස්කන්ධයේ කියන දුක් හින්දා පංච උපාදානස්කන්ධ මේ යොදලා తాවකාලික පළස්තර දානවා ඊට පස්සේ ඒක දුකක් බවට පත් වෙනවා ආයතාවකාලික පළස්තරයක් දානවා ආයෙක දුකක් බවට පත් වෙනවා නේද ඊර්ෂ්‍යාව වෙනකොට తాවකාලික පරස්තරයක් දානවා කායින් හරි පොඩ්ඩක් පලිය අරගෙන රිදෝලා හදා ගන්නවා දැන් ටික දුක් නැති කර ගන්නවා සමහරවිට ප්‍රාණඝාත කරලා දුක් නැති කර ගන්නවා මානසික දුක් නැති කරගන්න සමහරවිට ප්‍රාණඝාත කරන්න වෙනවා ප්‍රාණඝාත මధుරවා කන වටේ කරනකොට ඇයි මරන්නේ සැපහින්දද මරන්නේ නේද චූටි තනක් වෙයි මගේ මිනිහෙක් මිනිහෙක් මරන්නෙත් ඒ විදිහමයි මගේ කන වටේ මధుරවා කරගෙනනකොට මගේ නින්දට බාධා වෙනකොට මට ගොඩක් දුක් ඇති වෙනවා මානසිකව නේද මම ඇයි මරන්නේ මම ඇත්තටම කිව්වොත් මෙහෙම කරලා අල්ලලා මෙහෙම අතට දැවුණු සුදු මේ සීතලට සතුටු වෙයි කියලා මිනිස්සුන්ට නේද එහෙනම් හොරකම් කරන්නේ ඒත් ඒකට කාමවර්ධව හැසිරෙන්නේ ඒක නොකර හිටියොත් ලොකු දුකක් තියෙනවා එහෙනම් කාමවර්ධව හැසිරෙනවා බොරු කියන්නේ බොරු කියලා අනිමු රවට්ටලා සතුටක් ඇති කරගන්නවා කේලම් කියන්නේ කේලම් කියලා අනිත් අය බිඳවලා සතරක් ඇති කරනවා. පරුස වචන. එහා පැත්තෙන් පරුස වෙච්ච කෙනාට පරුස වචන කිව්ව ගමන් මේ පැත්තට හ්ම් දැන් හරි. නේද කියලා සතරක් ඇති වෙනවා. හිස් වචන එකතු වෙලා හොන්දට ඕපදූප කියෝගිය හිටියම හරි සතුටුයි. නේද? එහෙනම් මානසික ඇති වෙන දුක් නැති කරන්න ඊට වැඩි දුක් ඇති වෙන ක්‍රමවේද වගේ පාවිච්චි කරනවා. ඒ ෂණයේ මාත්‍රයේ తాවකාලිකව අරක පැලස්තරයක් දැම්මා වාගේ දුක් වෙනවා. හැබැයි ඊට වැඩිය දුක් ගොඩක් ප්‍රාණඝාත කරනාට ඊට වැඩිය දුක් ගොඩක් ඇති වෙනවා. අදත් ආදන්න කරනාට ඒ මොහොතේ සතුරු වුණාට ඊට වැඩිය ලොකු දුක් ඇති වෙනවා. කාමයේ වර්ධව හැසිරෙන අයට ඒ මොහොත සතුරු වුණාට පසු කාලීනව ඉතා විශාල පශ්චාත්තාප සහිත දුක් ඇති වෙනවා. මේ වගේ දුක් නැති කරගන්න දුක් වහගන්න ඊට වැඩිය දුක් ඇති වෙන ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ වගේ අපි හොඳට හොයලා බලුවොත් එහෙම මේ ලෝකේ පංච උපාදානස්කන්ධය භාවිතා කරගෙන අපි කරන මේ වැඩපිළිවෙලේදී පංච උපාදානස්කන්ධයේ ස්වභාවයක් තියෙනවා ඒ ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. එතකොට අන්න ඒ අනිත්‍ය නම් යම් දෙයක් ඒක සැපයිද දුකයිද? අනිත්‍ය නම් කොහොමද දුක? ඒකින්ද තමයි ඔය සමහර තැන්වලදී අපිට මේ අනිත්‍ය සැපයි වගේ දැනෙනවා. ඇයි? තුවාලයක් ඉදිරියට තිබ්බා. උදේ වෙනකොට සැහැල්ලුට හොඳ වෙලා. දැන් ඒක වෙනස් වෙලා හැම තුවාලේ. වෙනස් වීම සැපේද නැද්ද? වෙනස් වීම සැප සඳහා. හැබැයි මට බය තියෙනවා. මොකක්ද තියෙන බය? හෙට උදේ වෙනකොට ආයෙ වැඩි වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒ මොකක් ඇයි ඇයි එහෙම බය උපදින්නේ? අර ඇතිවෙච්ච වෙනස් වීම පවත් ගන්න බැරි හින්දා නේද? සම්පූර්ණ තුවාලේ හොඳ වෙනවා. නමුත් අපි හයියෙන් ඇවිදින්නේ නැහැ. පඩිපෙලකින් හයියෙන් බහින්නේ නැහැ. නේද? කටු ආදි තියෙන තැන් වලට යන්නේ නැහැ. සර්පයෝ ඉන්න පැති වලට යන්නේ නැහැ. ඇයි? හැම වෙලෙම බයෙන් ඉන්නේ. මොකද්ද? ආයතුවාල වෙයි, ආය විසක් ඇතුළට යයි. හැම වෙලේම මේ ශරීරයත් එක්ක මේ ශරීරයේ දඬුවමක් දුන්නා වාගේ මේ ශරීරය අපිට දීලා තියෙනවා හරියට අපි දීලා තියෙනවා කාට හරි මොකක් හරි උපකරණයක් දීලා තියෙනවා මොන හරි ද්‍රව ජාතියක් පුරවලා හලාගත්තොත් මරණය හලාගත්තොත් මරණය ඔය ඔය වතුර ටික හලා ගන්න නැතුව ජීවත් වෙන්න ඕනේ කියලා කාට හරි කියලා තියෙනවා. ඒ වගේ අපිට දීලා තියෙනවා ලේ පයින් ගානක් ඇඟේ නේද? කියලා තියෙන්නේ මේ ස්වභාව ධර්ම මොකද්ද? ඕකෙන් මෙච්චරක් එළියට දාගන්න නැතුව මරණකම් ඉන්න ඕනේ. කොහෙන් හරි දැනකින් මේකෙන් මෙන්න එතන හයියෙන් වැදුනොත් එතනින් ඒක එළියට යනවා. එතන හයියෙන් කොහරි වද්ද ගන්න තියෙන්න උනත් මේක. ජීවත් වෙනවා කියලා මේක වද්ද ගන්න තියෙන්න උන කොහරි කොහරි යකඩ එක වැදිලා මෙතනින් කෑල්ලක් වැදුනොත් ගැලවෙන කෑල්ලක් මේක කොච්චර සියුම්ද නේද? වැදුනොත් පොඩ්ඩක් ගත්තාම මේකේ මේක යකඩ වගේ හයිය නෑ. මේ ශරීරයේ තියෙන කොතනකවත් යකඩ වගේ හයිය නෑ. කොහරි වැදිච්ච ගමන් ලොකු පැත්තක් ගලවගෙන යනවා. නේද? එහෙනම් එහෙම ගැලවෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්න ඕනද නැද්ද? ඇයි? ගැලවුණොත් අර ලේ ටික ලේ යම් ප්‍රමාණයක් ලේ ගිය ගමන් එහෙනම් ඔහේ ජීවත් වෙන්න ඕන නම් ලේ ටික හලා ගන්න දෙන්න ඕනේ. නේද? එතකොට ඒක දැනගත් අනිත් අය අපේ ලේ හලන්න ලෑස්තිලා ඉන්නවා. ලේ ටික එළියට දාන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් මේ වගේ මහා පැටලවිච්ච නේද? මහා දුක් ගොඩක් සහිත දෙයක් මාත්‍රිය සැප වර්ගයක් තියෙනවා මේකේ. අන්න ඒ මාත්‍රිය සැපත් එක්ක අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ දුක් ඇති වෙන්න කාරණා තුනක් තියෙනවා මේ පංච පාදානස්කන්ධයත් එක්ක. පළවෙනි කාරණාව තමයි මේකේ තියෙන ඔය අපි දැන් කතා කරපු අනිත්‍ය ස්වභාවය. හරිද? ඒකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. හැම වෙලෙම මේ ඇතිවීම නැතිවීම කියන එක හින්දා අපිට ඇති වෙන දුකක් තියෙනවා. හැම වෙලෙම මොනවා හරි දෙයක් ඇති වෙනවද එතන මේක නැති වෙනවා. බලන්න අපි කොච්චර පීඩාවක් විඳිනවද කියලා මේ ඇතිවීම නැතිවීම කියන එකත් එක්ක අපි ඔක්කොම එක්තරා ග්‍රහණයකට ලක් වෙලා ඒ තමයි අනිත්‍යයේ සිත්වල තියෙන බැඳීම කියන එක. නේද තේරෙන භාෂාවෙන් කියනවා නම් ආදරය කියන එක මම අහනවා මේ ලෝකේ කවුරු හරි ඉන්නවද Tamanට උරුම වෙලා තියෙනවා කියලා සැනසීමෙන්මයි මං ඉන්නේ කිසිම බයක් නෑ මට කවදාකවත් වෙනස් වෙන්නේ නෑ කවදාකවත් නැති වෙන්නේ නෑ කවදාකවත් වෙනස් වෙන්නේ නැති නැති වෙන්නේ නැති පීඩනයක් නැති ආදරයක් මට ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. මම හොයනවා එහෙම කෙනෙක් ඉන්නවද කියලා. සියලු දෙනාම යම් කිසි විදිහකින් යම් ආදරයක් විඳිනවා නම් ඒක අඳුරේ ඉන්නවා වාගේ අනුමානයක්. තමන් එහා පැත්තේ කෙනෙක්ගෙන් ආදරයක් Tamanට තියෙනවාය කියලා ඒකෙන් සැප විඳින්න ලෑස්තිලා ඉන්නවනම් ඒක අනුමානයක්ද නැද්ද? මං හිතනවා මට මෙච්චර ආදරයක් ඇති කියලා. මං හිතනවා දැන් අපිට දැනෙනවනේ ආදරේ වගේ දේවල් Tamanගේ හිතට දැනෙනවනේ ඇති වෙන උපදින ආදරය. මේ වගේම ඇති අප්පා මේ වගේම ඇති වගේ එක දවසකට හිතෙනවා නෑ නෑ මට වැරදුනා එහෙම එකක් නෑ කියලා. හරිද? තව දවසකට හිතෙනවා නෑ නෑ නෑ මටත් වැඩිය තියෙනවා. අනේ අපේ මං හිතපු දේ කියලා. අනුමානද නැද්ද? මං අහනවා. කවදද තෝරගන්නේ? කවදද හරියටම දැනගන්නේ? එකතු වෙලා ගෙන්නලා ඉන්දුවගෙන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. කොහොමද කොහොමද බලන්න බලන්න පොඩ්ඩක් අපි දෙන්නට දෙන්න ආදරයට කියලා බලමු කියලා. හරි මේ කතාව පටන් ගන්නවා. ඉතින් ඔක්කොම කතා කරලා එක වචනේ එහෙම වුණොත් අපෝ කතා කරපු ඔක්කගෙම වැඩක් නැහැ. නේද මොනවා කතා කරත් වැඩක් නැහැ කියලා. ඉතින් මේ මේ පොරොන්දුව ගන්න බෑ. මේක විනිවිද දකින්න බෑ අපිට. නේද? ඒක විනිවිද දැක ගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ පැත්තට හැරෙන්න කියලා පොඩ්ඩක්. දැන් රහස කතා කරමු. අපිත් ඉතා දැඩිව ආදරය කරන අය ඉන්නවා කියලා හිතන්න. හිටියා කියලා හරි හිතන්න. මොකද කියන්නේ? ඒක ස්ථිරව තිබ්බද? අඩු වැඩි වුණාද නැද්ද දවසින් දවසට මොහොතින් මොහොතට මොහොතින් මොහොතට ඒ අඩු වැඩි වීම මට තීරණය කරන්න පුළුවන් වුණාද මේ වෙලාවට අඩු කරගන්න ඕනේ මේ වෙලාවට වැඩි කරගන්න ඕනේ කියලා ඒක වෙලාවකට අඩු වුණා වෙලාවට වැඩි වුණා වෙලාවට එපාම වුණා ආය වෙලාවට ඕනම වුණා නේද කොයි වෙලාවෙද ඒක අඩු වෙන්නේ වැඩි වෙන්නේ කියන එක තීරණය තීරකයා මන්ද නෑ එහෙනම් ඒක මට අයිති දෙයක්ද එහෙනම් ඔය අනුන්ට කියන්නේ මගේ ආදරේ වෙනස් වෙන්නේ නැහැ කියලා පොරොන්දු දෙන්නේ කොහොමද මම හොර හොර අන්තිම හොර පොරොන්දු ඒවා. නේද? බොරු පොරොන්දු. මං කොහොමද කියන්නේ? මගේ ළඟ මෙච්චර ආදරයක් තියෙනවා ඒක නම් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? සංස්කාරයේ හැටි ඒක නිබඳව වෙනස් වෙනවා. ඒක දැනගන්න කාගේ දිහාටද හැරෙන්න ඕන? අන්න ඒ ඇත්ත අපි දකින්නේ හරිද? ඒ තමන්ගේ පැත්තට හැරිලා ඒ ඇත්ත දකින්නේ මේ අනිත්‍ය දකින්නේ හරි. ඒකින්ද අනුන්ගේ පැත්ත ගැන අපි හිතන එක නිත්‍යයි කියලා. මේ පැත්තට හැරෙන්න තරම් සත්‍යවාදීව මේක දිහා බලාගන්න තරම් අපිට සිහියක් නැහැ. හරි ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය වුණ ධර්ම ශ්‍රවණය වුණ තමන්ගේ පැත්තෙන් තියෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව ඕනේ. අන්න ඒක දකින්න ආදරය වැනි සිතුවිලි දිහා નિවැරදිව දකින්වාය කියලා කියන්නේ ධම්මානුපස්සනාවයි. හරි සංඥා සංස්කාර දිහා බලන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන බලන්නේ. හරිද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලනකොට කියනවා අනිත්‍යානුපස්සනාව කියලා. පංච උපාදානස්කන්ධයේ දුක් බලනකොට කියනවා දුක්ඛානුපස්සනාව කියලා. හරිද? එහෙනම් පංච උපාදානස්කන්ධයේ දුක් බලා ගන්න නම් කාගේ පැත්තට හැරෙන්න ඕන? මගේ පැත්තට හැරිලා හොඳට බලන්න මගේ තුල ඇති වෙන සිතුවිලි මට අයිති නැති බව. මට පොඩ්ඩක්වත් අයිතියක් නැහැ. ඒවා යම් ක්‍රමවේදයන් අනුව ලොකු වෙනසකට වාදනය වෙනවා ශනේන් ශනේ ශනේන් ශනේ ශනේන් ශනේ වෙනසකට වාදනය. ඒකට සාපේක්ෂව අනුන් දිහා බලන්න. අනුන්ගේ හිත් දිහා බලන්න. එතකොට හොඳටම තේරෙනවා ඒවා ඔක්කොම අනිත්‍ය ස්වභාවය තියෙනවා. මේ අනිත්‍ය ස්වභාවය නිසාවෙන්ම ඒවා දුක්ඛ ලක්ෂණය ඒ වගේ තියෙන බව හොඳටම දැනෙන්නේ. ඒ තමයි අපිට සිද්ධ වෙලා තියෙන මේ අනිත්‍ය නැත්තම් ඇතිවීම නැතිවීම නිසා ඇතිවන දුක් කායික මානසික වශයෙන් තියෙන පංච උපාදානස්කන්ධයේ ඒ ලක්ෂණය තියෙන එකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. හරි? දැන් පැවරීම ඇත නේද? අපි දන්නවනේ. පැවරීමක් තියෙනවනේ හැමදාම. එතකොට මේ පැවරීම තමයි මේක පටන් ගන්න ඕනේ. මේක අහගෙන ඉඳලා වැඩක් නැහැ. තමන්ගේ දිහාට බැලලා බැලලා හොඳට බලන්න මේ අනිත්‍ය ලක්ෂණය මගේ ළඟ මගේ සිතුවිලි වල විශේෂයෙන් තියෙනවා. මගේ කයේ තියෙනවා. වේදනාවල තියෙනවා. සංඥාවල තියෙනවා. සංස්කාරය ආදරය ආදී සංස්කාරවල තියෙනවා. විඥානේ තියෙනවා. ඇතිවීම නැතිවීම කියන එක තියෙනවා. කොයි වෙලාවෙ මේවා නැත්තම නැතිවද කියලා කියන්න බෑ. එහෙනම් මේ මොහොතේ තියෙන දැනීම නෙවෙයි තව මොහොතක තියෙන්නේ. ඉතින් ඒකද ඒක එකක්වත් මට ඕන හැටියට ගන්න පුළුවන් ඒවා නෙවෙයි. එහෙනම් ඒවා නිසාවෙන් විශාල දුක්ඛිත ස්වභාවයකට පත් වෙමින් තියෙනවා කියන එක අපි තේරුම් අරගෙන තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්නකොට අනුන්ගේ පැත්තෙන් ඒක හොඳටම හොඳටම දැනෙන්න පටන් ගන්නවා. හොඳයි. දැන් බලන්න ඊළඟ දුක කියලා කියන්නේ බලන්න පොඩ්ඩක්නම් සිද්ධ වෙන දේ තමයි අපි ඔය ගත් උදාහරණයකම ආදරය ගැනම ගන්න. මම අහන මෙයාගේ තමන් ළඟ ඉන්න කෙනෙක්ගේ ආදරය අඩු වුණා වගේ දැනනකොට මොකද කරන්නේ? දැන් මට හරියට ඕන කෙනෙක්ගේ ආදරය දිනාගෙන ඉන්න. අඩු වෙනවා කියලා දැනනකොට මොකද කරන්නේ? හොයාගෙන ගිහිල්ලා ආදරෙන් කතා කරලා බලනවා. බැරි වුණොත් තෑගි දීලා බලනවා. නේද? නොයේකුත් දේවල් කරලා කොහොම හරි නැවත සකස් කරගන්න උත්සාහ කරනවා නේද? එතකොට උන් එහා පැත්තෙන් ආයතරයක් කියන වචන කමන්න නැද්ද මම ඇත්තම කතා කරාට? ඒක නේද ඇත්ත? නේද? එහා පැත්තෙන් කියන වචන, එහා පැත්තෙන් කරන ක්‍රියා දැන් ආයතරයක් හොඳ වෙනවා. ඒ කියන්නේ මයින්ඩ් තියෙන්නේ මට මේක. හරි? ඊට පස්සේ හොඳ වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ දැන් හරි ගැසගත්තා කියලා හිතනවා. ආය දවස් දෙකක් තුනක් යනකොට සතියක්වත් යනකොටවත් ආය පරණ තත්ත්වයටපත් වෙනවා නේද? ආය හරි නෑ වගේ. ආය හරියට වැඩ කරන්නේ නෑ වගේ අර උපකරණය. එතකොට මොකද කරන්නේ? ආය හදන්න ඕන. ආය සමහරට අරට වැඩිය ලොකු තෑගි දෙන්න වෙනවා. නේද? ලොකු කැපකිරීම කරන්න වෙනවා. ආය හදා ගන්න ඕනේ. නේද? මොකක්ද මේ ගතිය? ඕකට කියනවා සංස්කාරයන්ගේ තියෙන ඒක කියන්නේ සංකාර දුක්ඛය කියලා ඒව නැවත නැවත සකස් කරන්න ඕන. සංකත ස්වභාවයක් තියෙන්නේ. සකස් වුණොත් විතරයි නේද? ඒව හැම වෙලෙම මොකද වෙන්නේ? කැඩලා බිඳලා යනවා. වය වෙලා යනවා. ඒකින්ද නැවත නැවත නැවත නැවත සකස් කරන්න ඕන. බලන්න නැවත නැවත මොන හොදන්න ඕනද නැද්ද? කය පැත්තෙන් ගන්නකො දැන් අපි අර අරගත්තේ හිත පැත්තෙන්නේ. අර ඉස්සෙල්ලම් පටන් ගත්ත හිත පැත්තෙන්නේ. නැවත නැවත මුණ හොදන්න වෙනවද නැද්ද? නැවත නැවත මේ ශරීරය පිරිසිදු කරන්න වෙනවද නැද්ද? නැවත නැවත කන්න බොන්න දෙනවද නැද්ද? නැවත නැවත නිදියන්න ඕනද නැද්ද? නැවත නැවත මේක නිරෝගී සම්පත්තිය සඳහා එක එක කරන්න ඕනද නැද්ද? නැවත නැවත හිත අපි අපි හදාගත්ත දේ ගේපේන් කරන එකේ ඉඳන්ම නැවත නැවත නැවත නැවත නැවත නැවත කරන්න වෙනවද නැද්ද? මේ ජීවිතේ පවත්නවා කියලා මොන දුකක්ද මේ විඳින්නේ? නේද? කායික සහ මානසික දෙපැත්තෙනා ජීවිතය පවත්වනවා කියලා පින්නත් මේ අධිකතර දුකක් විඳිනවා කියන්නේ. ඒ මොකද මේ සංස්කාරයේ ස්වභාවය. සංස්කාරයේ ස්වභාවය නිතරම ගෙවෙනවා, නිතරම වෙනස් වෙනවා, නිතරම ඇති වෙන දේ නැති වෙනවා, නැවත සකස් කරන්න ඕනේ. අන්නේ නැවත සකස් කරන්න ඕන ස්වභාවයට කියනවා සංස්කාර දුක්ඛය කියලා. හරි. අනිත්‍ය ස්වභාවය නිසාවෙන් ඇතිවන්නා වූ දුක්වලට ඒක නිසාවෙන් ඇති වෙන දුක් මේ ඔක්කොම එකයි මේක අපිට දැනෙන ආකාරය අනුව තමයි මේ කොටස් තුනකට බෙදෙන්නේ ඇතිව නැති වෙන බව නිසාවෙන් ඇති වෙන එක දුකක් අපිට තියෙනවා නැති වෙනකොටම ඇති වෙන දුකක් නේද තියෙන දේ නැති වෙනකොට තියෙන දුක එහෙනම් සංස්කාර දුක්ඛය කියලා කියන්නේ ආය හදන්න හදනකොට දුකක් නැවත ඒක ඇතිව නැති වෙන හින්දා නැවත හදන්න ඕනේ හැදීමේදී දුකක් ළමයෙක්ව කීකරුව අවුරුදු 20ක් 25ක් උගන්වලා රස්සාවක් වෙලා හරි පරස්තාවක් කරලා දෙන දක්වා එයාව එතෙන්ට සකස් කරන්න මොන්න තරම් දුක දෙමාපියෙක් විඳිනවද නේද කියලා කියලා කියලා කියලා යන්තම් ඔන්න මේ සතිය හොඳට පාඩම් කරා හරිද <laughs> මේ සතිය හොඳට වැඩ කරා වැරද්දක් කරන්නේ නැතුව හිටියා ඊළඟ සතියේ ඉරිදා හැන්දෑව මොකද කියන්නේ ආය වෙනමම දේශනාව දෙන්න ඕනේ නේද? ගියේ ඉරිදා වගේම මේ ඉරිදා දේශනාව දෙන්න ඕනේ. හැමදාම උදේට දෙසන්න ඕනේ. දෙසර දෙසලා අරක හොඳට අභිප්‍රේරණය කරන්න ඕනේ හරියගේ හිත. නේද? එහෙම කරලා කරලා ඔක්කොම කරලා යවනවා. නේ? ගිහිල්ලනකොට ආයෙ පහුවෙන් දැහන් දැවට ආයෙ එන්නේ පිස්සු වගේ. ආවට පස්සේ ආයෙ අර ඔළුව හදන්න ඕන වෙනවා. කීසරක් දැන් හැදුවද? ඒක වෙනස් වුණා කියලා දැනෙනකොට දුකයි. ඒක තමයි අනිත්‍ය ස්වභාවයෙන් තියෙන දුක. ඒක නැවත හදන්න ගියාම දුකයි. ඒක තමයි සංස්කාරකත්වය හැදුවා තමයි හැදුවට පස්සේ හදපු අවස්ථාවේ ඔන්න දැනෙනවා මේක වෙනස් වෙනවා කියලා දන්නවා. ඒකෙන් දුකයි. ඒකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. තේරෙනවද? එතකොට මේකේ ආය සතුට වෙන්න තැනක් නැත. අනිත්‍ය ස්වභාවයෙන් හින්දා දුකයි. ඊට පස්සේ ඒ අනිත්‍ය වෙන දේ සකස් කරන්න ගියාම දුකයි. සකස් කරාට පස්සේ නැවත ඒක නැති වෙන හින්දා දුකයි. ඒකට කියන විපරිණාම දුක. එහෙනම් දුක්ඛ දුක්ඛය, සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට දැන් අපි අද අද ඇති කරගත යුතු පැවරීම මොකක්ද? මේ දුක් තුන තියෙන බව අපි අපේ ජීවිතයේ මේවා තියෙන බව මේක දැනගෙන කටපාඩම් කරන දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංස්කාර දුක්ඛය කියලා එකක් තියෙනවා කියලා කියලා නම් කී කියලා නම් වැඩක් නැහැ. හරිද? අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. දුක පිරිසිඳ දැන ගැනීම දැන ගැනීමෙන් ඇතිවන්නා වූ කලකිරීම විසුද්ධියේ එකම මාර්ගයයි. ඇයි එතකොට තමයි එයා මේකෙන් අයින් වෙන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ වගේ අර මේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑයෝ කියලා කියලා අහලා තියෙනව නේද කතන්දරේ? අලියා පිටිපස්සෙන් පන්නගෙන එනවා. එතකොට එයා ගහකට නැග ගන්නවා. ගහකට නැග ගත්තාම එක අතකින් අහු වෙලා තියෙන්නේ කරවලයක ඔළුවෙන් දැන් පොඩ්ඩක් හරි අත බුරුලුනොත් ඌ දෂ්ට කරනවා නේද? අනේ ගිනිදාය දුටුවත් වනසාය ඒ විදිහට තියෙන කවියක් තියෙන ඔක හරිය අපූර්ව කවියක් ඔය තියෙන. ඊට පස්සේ මේ අත්ත වැටෙනවා අත්ත පාත් වෙන වලට වලය ඇතුලේ වලනකොට ලිඳේ ඉන්නවා සර්පෙක් ණයෙක් ඉන්නවා දැන් මරණ තුනයි. එක පැත්තෙන් අලියාගෙන් බේරෙනවා අනිත් පැත්තෙන් කරවලේ අනිත් පැත්තෙන් ණයා ඉන්න ඇතුලේ. හැබැයි අනිත් අත අහු වෙලා තියෙන්නේ උඩින් අල්ලපු අත වෙලා තියෙන <laughs> මේ වදයකට මේ මේ පැණි වැක්කරීගෙන යන මතේ මේ මොකද කරන්නේ? අර මෙහෙම අතින් අල්ලන් ඉන්න ගමන් අර අතේ දිගේන මේ පැණි ටික දැව කනවා. මරණ තුනක් තියෙන මිනිහෙක්. ඒ වගේ තමයි අපි දුක්ඛ දුක්ඛයට යට වෙලා සංකාර දුක්ඛයට යට වෙලා විපරිණාම දුක්ඛයට යට වෙලා හැබැයි මේක සැප විඳින්න හදනවා හැමදේම. කොහෙන් හරි මේ දුක් හැම වෙලෙම හට ගන්න දුක් තියෙද්දී මාත්‍රිය සැපෙ පිටිපස්සේ පන්නන් යන්නේ ඔන්න මරණ තුනක් ඇති මිනිහෙක්ගේ දුක් තුනක් තියෙන කෙනෙක් නේද? වේගෙන් හැම නිමේෂයකම හට ගන්න දුක් තුනක් තියෙන කෙනෙක් ඒකෙන්ම සැප වෙනවා. ඒකෙන්ම සැප වෙනවා. ඒකින්දා හැමදාම ඉඳ වෙලා තියෙන්නේ මුණෙල්ගෙන. <laughs> හැමදාම ඉඳ වෙලා තියෙන්නේ සතුටෙන් නෙවෙයි. ඇයි? ගේහ නිස්සිත සෝමනස්සය කියලා කියන එකයි හොයන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් සැප හොයනවා. දරුවන්ගෙන් සැප හොයනවා. ආදරයෙන් සැප හොයනවා. එක එක වස්තු එකතු කරලා සැප හොයනවා. ඉතින් පරදින එක පුදුම පරදිලා පරදින්නේ දන්නේම නෑ අපි පරදිනවා කියලා. හරි ලොකු ඛේදවාචකයක් කියන්නද? ඔයිට කලින් කියලා තියෙනවා. මේ දුක්ඛානුපස්සනාවේදී ආයෙ කියන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ දුක් වලට ඉස්සෙල්ලා අපිට තේරෙන්න ඕනේ මේක. ඡේද වාචකයක් කියලා කියන්නේ අපි හරියට මහන්සි වෙලා සමහර දේවල් එකතු කරගන්නවා සතුට වෙන්න. ඒ එකතු කර ගැනීම සඳහා හරියට මහන්සි වෙනවා. සමහර වාහනයක් නේද? සමහර විට මොන හරි උපාදියක් නැත්නම් මොකක් හරි මොන හරි දෙයක් වුණා දෙයකට මහන්සි වෙනවා. මහන්සිලා මහන්සිලා මහන්සිලා මේ දේ ලබා ගන්නවා. ලබා ගන්නේ ඇයි? සතුටුයි. ලබා ගත්තා සතුටු වීම සඳහා බලාපොරොත්තු දේ ලබා ගන්නවා. දැන් මේ වස්තුව තියෙනවා. ලබාගත් ගමන් ලබාගත් අපිට තෑග්ගක් හම්බුණා කියලා. බොහොම බොහොම මහන්සිලා මොකක් හරි එකකින් පළවෙනි ස්ථානය හම්බුණා කියන්නේ. ඉතින් දැන් හරි සතුටුයි. දැන් මේ මෙච්චර මහන්සුනේ ඇයි? මේකෙන් සතුටු වීම සඳහා හරි නේද දැන් ඉතින් ඒක සතුටු වීම සඳහානේ තියෙන්නේ එහෙනම් ඒකෙන් ඕන වෙලාවක මට සතුට වෙන්න ඕනේ තවත් දෙකක් තුනක් හතරක් ගියා දැන් ඒ ලබාගත්තේ තියෙනවා දැන් දැක්කට සතුට වෙන්නේ නැහැ සතුට වෙන්නේ නැහැ දැන් ප්‍රශ්නයක් ඊට වැඩිය හැබැයි මේ දෙන්නේ නැති වුණොත් දුකයි මොනවද මම ඔකට කියන්නේ මොකක්ද දන්නවද දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් මේ වස්තුවෙන් සතුට නෑ. හැබැයි නැතුණු දුකයි. එහෙනම් මට මේ වස්තුව රකින්න වෙලා තියෙනවා. හැබැයි තිබ්බට සතුට නෑ. හොඳට තේරුම් ගන්න මේක. චුට්ටක් ගැඹුරින් හිතුවොත් මේක තේරුම් ගන්න පුළුවන්. මම අධිකතර වූ බලාපොරොත්තු සහිත යම් යම් දේවල් හොයනවා. ඒ දේ හොයද්දි මම සැප විඳිනවද දුක් විඳිනවද? දුක් විඳින්නේ හොයන්නේ. අන්තිමට ඒ දේ ලබා ගන්නවා. ලබා ගත්තම සතුටුයි. දැන් මේ වස්තුව තියෙනවා. දැන් දවස් දෙකක් යනකොට ඒ වස්තුව හින්දා මට දැන් සතුට උපදින්නේ නැහැ. හැබැයි ඒක නැති වුණොත් දුක් හට ගන්නවා. එහෙනම් මම ඒක රකින්න ඕනේ. ආ දැන් ඔන්න මට ඒ જાති එකක් තියෙනවා. දැන් මේක තියෙද්දි දැන් සතුට නැහැනේ. දැන් මගේ හිත මට කියනවා අරකින් තමයි සතුට තියෙන්නේ කියලා. හරිද? එතකොට මම දැන් මොකද කරන්නේ? මේකත් රකින ගමන් තව එකකට දුක් විඳිනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකත් මේ ගොඩට දා ගන්නවා. දැන් මට පස්සේ මට දැන් සතුටක් තියෙනවා ඒකින්දා. හරි දැන් මොකද මේ ටික දවසකින්ම ඒ ගැන තියෙන සතුට ඒක හින්දා තියෙන සතුට නැත යනවා නැතුව ගියාට පස්සේ හැබැයි ඒකත් රකින්න ඕනේ දැන් දෙකක් රකින්න ඕනේ හරිද දෙකම තියෙදි දැන් දෙකෙන්ම සතුට නැහැ දෙකම හැබැයි රකින්න ඕනේ දැන් තේරෙනවා වෙන එකකින් තමයි ආය සතුට තියෙන්නේ කියලා ඒතර මොකද වෙන්නේ ආයේ ඒක ආයේ දුක් විඳිනවා අර හොයාගන්න ආයේ ඒක දාගන්නවා මේකට දැන් ඒකෙන් සතුට නැහැ දැන් තුනම රකින්න ඕනේ දැනට කීයක් රකින්න තියෙනවද මොකද කියන්නේ? මේ ඉපදුනාට පස්සේ දැනට කීයක් රකින්න තියනවද ඒ වගේ අපි හරියට නිකන් කරත්තේ බැඳගෙන යන ගුණෙක් වගේ ගුණා විසින්ම මොකද කරන්නේ? තියෙන ගොංකම අර ගොන් තඩියට වැඩිය ගුණෙක් අපි නේද? ගුණා විසින්ම කරත්තට බර දාගන්නවා. ඒ වගේ අන්තිමට බරපටවගෙන බර ඇදගෙන යනවා වගේ. බරයි කිසි තේරුමක් නැහැ. බර විතරයි. ඇයි? රකින්න ඕනේ. Tamanට සතුට උපදින්නේ නැති කීයක් රකින්නවද කියන්න අහිමි වුණොත් දුක් වෙනවා කියලා. දෛනිකව ගත්තොත් මේ වර්තමානයේ සතුට උපදින්නේ නැහැ. හැබැයි රකින්න වෙලා. ඇයි අහිමි වුණොත් දුකයි. නැති වුණොත් දුකයි. ඒකින්ද මේ ජීවිතේ අපි හරියට දුක් විඳිනවා. විඳින සතුටක් නැත හරියට දුක් විඳිනවා. මේ ඔකොටම හේතුව ওই වස්තු මොකක්වත් නෙවෙයි අපේ හිතේ තියෙන තණ්හාව. හරිද? තණ්හාව අයින් වුණ තැන අර වස්තු රැකීමේ අවස්ථාවක් එන්නේ නැහැ. තණ්හාව අයින් වෙන්නටයි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා හතරක් දේශනා කරලා තියෙන්නේ. ඒ තියෙන දුක්ඛිත සත්‍ය අයින් කරගන්න. ඉතින් මේ එකතු කරගන්න වස්තු නිසාවෙන් අපි මේ එකතු කරගත වස්තු කියලා කියන්නේ පංච පාදානස්කන්ධමයි. පංච පාදානස්කන්ධ වල මොනවද තියෙන්නේ? දුක්ඛ දුක්ඛය, සංඛාර දුක්ඛය, විපරිණාම දුක්ඛය කියන ධාති තුනම තියෙනවා. ඒ තමයි ඒවා නැති වෙනකොට ඇති වෙන දුක, නැවත සකස් කරන්න වෙනකොට ඇති වෙන දුක සහ ඒ සකස් කරපුවාම නැති වෙන ස්වභාවය තියෙන හින්දා ඉපදින දුක. තුවාලයක් හැදුනහම දුකයි, ඒක හොඳ වෙනකොට නේද? හොඳ වෙනකොට ඒක නැවත වෙන් වෙනවා අයින් වෙනවා කියලා ආය ආය තුවාල වෙන්න පුළුවන් කියන බය තියෙන හින්දා ඒ තෙලීම තියෙනවා. අන්න ඒ දියගෙන දැනෙන බව තියෙනවා, පීඩණය තියෙනවා නේද? බලන්න අපි මෙහෙම හිටියට අපේ පින්වත්නි ළමයෙක් හරි දෙමව්පියෙක් හරි කවුරු හරි එළියට ගිය වෙලාවේ ඉඳලා මම කියනවා එළියට ගිහිල්ලා එන වෙලාව වරක්කුයි. දැන් මේ දවස්වල මේක හොඳට දැනට ඇති. එන වෙලාව පරක්කුයි දුරකථනයට ප්‍රතිචාරයකුත් නැහැ. ගෙදර ඉන්න අම්මයි තාත්තයි තව සහෝදරයෙකු ඉන්නවා. තුන් දෙනා ඉන්නවා තමයි ඉතින් අරයා එනකන් දැන්. හැබැයි හරීම නරකම නරකම දේවල් එක එක්කෙනාගේ හිතවලට එන එක්කෙනෙක්වත් එක්කෙනාට එක්කෙනා කියන්නේ නැහැ. නේද? කියන්නේ නැතුව විඳව විඳව විඳව කිව්වොත් එහෙම දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා ඒ වාහනයකට යට වෙලා පොඩි වෙලා දන්නෙත් නැහැ හරිද හැන්ද වෙනකොට මිනිය කෙනෙක් දන්නෙත් නැහැ ඔවා කියනවද කියන්නේ හැබැයි හිතෙනවද නැද්ද හිත හිත බය කීසරයක් නම් අර මිනිය ගෙදරට ගෙනල්ලා තියනවද මෙහෙම වුණොත් මෙහෙම වුණොත් කියලා නේද මරණය ගැන මතක් කරලා බයේ ඉන්නේ වේවුල වේවුල ඉන්නේ අහිමි වෙයි කියන බය තියෙනවා හැබැයි හිටියා කියලා සතුටුකුත් නැහැ ඉතින් මෙන්න මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ. මේක මෙනෙහි කළ යුතුව තියෙන්නේ ඇයි මේ වගේ මේ වස්තු නිසාවෙන් මෙවැනි දුක් ඇති වෙන්නේ ඇයි අපිට? හරි අපේ දරුවෝ හින්දා දෙමව්පියෝ හින්දා ආදරය කරන අය හින්දා අපිට මෙවැනි දුක් ඇති වෙන්නේ ඇයි? එතන තියෙන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි ඒක වෙනස් වෙන ස්වභාවය. ඒක මට ඕන හැටි තියාගන්න බැරි ස්වභාවය. අන්නේ වෙනස් වෙන ස්වභාවය තිබේ නම් ඒකේ ඔය කියන දුක් තුනම තියෙනවා. පංච උපාදානස්කන්ධ ගන්ධ කියන්නේ මගේ දරුවා කියලා කියන්නේ මොනවද? රූප ගොඩක්. වේදනා ගොඩක්. සංඥා ගොඩක්. සංකාර ගොඩක්. විඥාන ගොඩක්. ඒකයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. හරිද? අන්න ඒ උපාදානස්කන්ධ ගොඩම නිබඳව නිරතුරුව වෙනසකට භාජනය වෙන දේවල්. ඒවා නවත්තන්න කිසියම්ම කිස් කෙනෙක් මේ ලෝකේ නැහැ. මොන්න තරම් අපි පොරොන්දු මොන්න තරම්නම් කිසිම මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේ ස්වභාවයන් තුන අයින් කරන්න බෑ පංච පාදනස්කන්ධේ. කවුරු හරි කියනවනම් නෑ මට ලැබිලා තියෙන ආදරය මේ විදිහයි. කවුරු හරි කියනවනම් මට මෙන්න මේ ඉන්න තරහකාරයා කවදාකවත් වෙනස් වෙන්නේ නෑ කියලා කියනවනම් එතන තියෙන්නේ මුලාවක්. හරි එතන තියෙන මුලාවක්. අපි මේක දකින්නේ හැම තැනකම හැම තැනකම හැම නිමේෂයකම අර මම ගත්ත ගුලිය මම මගේ කියලා ගත්ත ගුලිය පංච උපාදානස්කන්ධයක් ඒකේ තියෙනවා දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ හොඳට මතක තියාගන්න ওই කාරණා තුන හරි පැහැදිලි එතකොට අනිත්‍ය කියන්නේ ඒක හරි අනිත්‍ය කියන්නේ වෙනස් වෙන ස්වභාවය අන්‍ය තත්වයකට පෙරලෙන ස්වභාවය ඒක පැහැදිලිවම අනිත්‍ය කියන්නේ ඔබ එහෙනම් අනිත්‍ය නිසා වෙන්නේ මේ දුක් ටික ඇති වෙනවා මේ දුක් ටික ඇති වෙන්න ඇති වෙනවා කියලා කියන්නේ අනිත්‍ය නම් දුකයි කියන්නේ ඒකයි අනිත්‍ය කියන්නේ හැම වෙලෙම ඔන්න වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ඇතිව නැතිවන නැවත ඇති වෙන දේ තිබ්බ දෙයට වැඩිය වෙනස් විදිහට සකස් වෙන ස්වභාවය හැම නිමේෂයකම තියෙනවා. ඒ ස්වභාවය තියෙනවා නම් අර දුක් තුන නැති වෙන්නේ නැහැ. ඒතකොට මට වෙලා තියෙන්නේ මොකද්ද මේ? මම මගේ සිතේ ඒ සංඥාව නෙවෙයි එන්නේ. දැන් මං කියනකොට ඒ සංඥාව ඇති වුණානේ. නේද? දැන් මම කියනකොට මොකක්ද උනේ? අපි මේ ඊටාම කෙටි කාලයේ දුක්ඛානුපස්සනාවක හිටියා. මාත් එක්ක දැන් මේ නැවත නැවත නැවත නැවත ඒ ගැන කතා කරා. ඒ කතා කරපු ටිකටම මොකද උනේ මේ වෙලාවේ සුඛ සංඥාව අයින් වෙලා ඇත්තනේ නම් මං සැපයි කියලා හිතාගෙන හිටිය දේවල් වල තියෙන්නේ දුකක් කියලා තේරුණා. ඇයි එතකොට මේ දුක් ගැන මෙනෙහි කරන්නේ? කෙනෙක් හිතේ හාමුදුරනේ හිටිය විදිහට හිටියනම් හොඳයි. නේද? මං ඔන්න ඔය ඉන්නවනේ. නමුත් ඇයි හැබැයි ඉතින් අන්තිමට මොකද වෙන්නේ? පොළවේ පෙල්ලි පෙල්ලි බීම හැපි හැපි කෑ ගහනවා. ඒ විලාපයට පෙර ආතුවත් අපි නිබඳව පීඩණයකින් ඉන්නවා. අර දුක් තුනෙන් හැම වෙලේම හැම වෙලෙම පෙළෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. මාත්‍රිය සැප තියෙනවා මේකේ. දැන් මේ මාත්‍රිය සැප ගැනත් මම යමක් කියන්නද? මාත්‍රිය සැපත් අර වගේ සැප වගේක් මේ තියෙන්නේ. හරි. අපි ගමු රාගාදී කෙලෙස් ධර්ම හින්දා වෙන් උපදිනා වූ සැපයක් තියෙනවා. ඒ කියන්නේ මනුස්ස ශරීර නිසාවෙන් තවත් කෙනෙක්ගේ හිතට ඒ මනුස්ස ශරීර දැක අසා හරි විඳ සතුට ලබන ස්වභාවයක් තියෙන මනුස්සයා. මේක හරිද? උද්දං පාදතලාදෝ කේසමත්තකා තචපරියන්තම් පුරන් නානා ප්‍රකාරස්ස අසුචිනෝ. ඇත්තටම මනුස්ස ශරීරයක සත් සත්‍යම සත්‍ය ස්වභාවය මොකක්ද? පාද තලේ ඉඳන් කේසමත් එක දක්වා මොනවද තියෙන්නේ? මස් තියෙන්නේ, ලේ තියෙන්නේ, කටු තියෙන්නේ. ඒක ඇත්ත. නේද? ඒක බොරුවක් නෙවෙයි. එතකොට ලේ මස් කටු නහර ඇට ඇට මිදුළු වගේ දේවල් ගොඩක් නිසා වෙන් සතුටක් ඉපදීම කියන එක හරි දෙයක්ද වැරදි දෙයක්ද? හරි දෙයක්ද වැරදි දෙයක්ද? වැරදීමක් නිසා උපදින සතුටක්. හරියට කොයි වගේද? ඉමිටේෂන් මාලයකට රත්තරන් මාලයක් කියලා රැවටුනොත් අපි හරියට සතුටු වෙනවා. මට රත්තරන් මාලයක් හම්බුණා. ඒකට යටි සතුටින් වැඩක් නැහැ. මොකද නොබෝධිනකින්ම දුක් වෙන්න වෙනවා. ඒ වගේ මේ ලෝකේ වැරදි සතුටු වගේක් පංච පාදානස්කන්ධය වරදවා ගැනීමෙන් කියන්නේ ඒකයි. පංච පාදානස්කන්ධයේ තියෙන මේ ඇත්ත తත්වය නොතේරීම හින්දා අපේ මනස වැරදි අවබෝධයකින් සතුටක් උපද්දවනවා. හරි? ඒන්ගේ සතුටට මුලා වෙන නිසාවෙන් අපිට මේ දුක් තුන තේරෙන්නේ නැහැ. හරි? ඒක වැහිලා යනවා. ඒ වැහිීම කොච්චර ප්‍රබලද කියනවා නම් මම දරුවෙක් උපමා කරලා මේ කියන්නම්. එතකොට මේ අතන්ට ඒක රාගය හොඳට හොයාගත්ත හැකි රාගය කියන තැන උපදින විදිහ. මිනිසෙගේ කටක තියෙන කෙලස් එම සොටු ආදිය හිතා අප්‍රසන්නද නැද්ද? ලෝකේ කිසිම මිනිසෙක් ඉන්නවද ඒවා ප්‍රසන්නයි සුවයි කියන්න පුළුවන්? බෑ ඒවා ඊටාම අප්‍රසන්න දුකාන්ත පිළිකුල් ඊටා පිළිකුල් දේවල්. නේද? එහෙනම් තමන්ගේ දරුවාගේ කටේ තියෙන කෙලසෙම සතුවාදියත් පිළිකුල් දේවල්මයි. හැබැයි මේ ලෝකේ වෙන මිනිස්සෙක් ටොෆියක් කටේ දාගෙන ඉඳලා මට දුන්නොත් එහෙම මේක කන්න කියලා කියන්නත් බෑ අප්‍රසන්න ගතියක් අරමුණු වෙනවා මගේ හිතට. නේද? ඊටා අප්‍රසන්න ගතියක් අරමුණු වෙනවා. හැබැයි අම්මේකට හරි තාත්තේකට හරි තමන්ගේ දරුවෙක් දුන්නොත් ඒක අන්න ඒක අරමුණුවට එන්නේ හිතට ඒක මතුවෙන්නේ නැහැ. මොකද ඒ වෙලා තියෙන්නේ? ඒක ආවරණය වෙලා. වැහිලා මොකෙන්ද? ලෝභයෙන්, ආදරයෙන්, ලෝභයෙන් ආදරේ ලෝභය කියන අකුසලය මොකද කරේ? අර ඇත්ත తත්ත්වය වසා දැමුවා. ඒ වගේ මේ ලෝකයේ මේ පංච උපාදානස්කන්ධය ලෝකයේ තියෙන ඇත්ත తත්ත්වය වසා දමන. මොනවද තියෙන ඇත්ත తත්ත්වය? දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා කියනවා. මොනවාද දුක්ඛ දුක්ඛය කියන්නේ? ආයෙ මතක් කරනවා යම් දෙයක් තියෙන දේ නැති වෙන ස්වභාවයෙන් ඇති වෙන දුකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. නැවත ඒක සකස් කරන්ඩ සිද්ධ වෙනවා. ඒකෙන්ද හරියට දුක් විඳින සිද්ධ වෙන එකට කියනවා සංස්කාර දුක්ඛය කියලා. සකස් කරපු දේ නැවත නැති වෙන ස්වභාවය තියෙන නිසාවෙන් විපරිණාම ස්වභාවයෙන්ද ඇති වෙන දුක්. මේ තුනම වැහෙනවා අර අවිද්‍යාව හේතුවෙන්. ඉතින් අපි හරියට මොකද්ද මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කනවා වගේ. එහෙම නැත්නම් අර අපි කියනවානේ දෙවියෝ পায় ගහන්න බය බිමේ යක්කු පිණුම් ගහනවා කියලා කියන්නේ. නේද? දෙවියෝ পায় ගහන්න බය බිමේ යක්කු පිණුම් ගහනවා කියන්නේ මොකද්ද? නුවණ තියෙන මිනිස්සුන්ට භයානකකම දැනෙන තැන්වල නුවණ නැති මිනිස්සු හොඳ නැටිල්ලන් නටනවා. අති භයානක වූ තැන්වල නුවණ නැති මිනිස්සු හොඳ නැටිල්ලන් නටනවා. හරි. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. දැන් ඔය කියන්නේ හාමුදුරුවෝ කියන්නේ දැන් ගෙදර දාලා යන්න කියලාද? දරුවෝ දාලා යන්න කියලාද? ගියත් හරියන්නේ නෑ. යන තැන මේ හිත ඇලෙනවා ගිහිලා අරණ්‍යයක් හොයාගෙන ගියොත් අඹ ගහක් දැක්කොත් ඒකටත් ඇලෙනවා. අඹ වලටත් ඇලෙනවා. එතන තියෙන පොඩි පොඩි දේට ඇලෙනවා. එහෙනම් එසේ යෑමත් යෑම කියන්නේ එක ක්‍රමයක් තමයි. ඒක පහසුයි. හැබැයි ඉන්න තැනක ඉඳගෙන මේක කරන්න පුළුවන් මේක කළ යුතු තියෙන්නේ කොහෙවටවත් යෑම නෙවෙයි එහෙම ඔක්කොම අතහැලා දාලා යන්න පුළුවන් සංසාර පින් ලද්දෝ ඉන්නවා නේද සසර පුණ්‍ය මහිමයක් තියන අය ඉන්නවා පරිසරය සකස් වෙන යාලට හැබැයි සමහරයට එහෙම හැදෙන්නේ නෑ ඒකට තේරුම් ගන්න ඕනේ මට ඒකට පින නෑ පින තිබුණා නම් මට මේ කාලේ නෙවෙයි නේද මේ බන්ධන වලට යට වෙන්න කලින් නේද ඒ අවස්ථාව සැලසුනේ නෑ සැලසුනේ නෑ සමහර අයට පොඩි කාලෙම සැලසුණා සමහර අය උනන්දුවෙන් සලස ගත්තා නේද? මේක තේරුම් අරගෙන. එහෙනම් මම උනන්දුවෙන් සලස ගන්න ඕනේ. සැලසුම් කරන්න ඕන මේ මෙතන ඉඳන් කොයි කාලෙදිද මම මෙතෙන්ට යන්නේ? එහෙනම් ඒක හොය හොය ඉන්න එකද කරන්න ඕනේ නැත්නම් තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එකද? මේ තියෙන මොහොතේ මේම ඉඳගෙන Tamanට මේ ටික මෙනෙහි කරන්න පටන් ගන්න පුළුවන් වෙනවා. එතකොට කලකිරීම ඇති වෙනවා. කලකිරෙනවා. ඔය කලකිරීම කියන්නේ පින්නත් නේ මූණෙල්ල ගන්න කලකිරීම නෙවෙයි. එහෙනම් මේ කලකිරීම කියන වචනෙට බය වෙන්න එපා. හරි ශාසනයේ තියෙන කලකිරීම කියලා කියන්නේ අර කාත් එක්ක හරි තරහ වෙලා මම හොඳටම කලකිරලා ඉන්නේ මම එයාත් එක්ක කවදාකවත් කතා කරන්නේ ලොකු ගැටීමකින් ඉන්නේ. නේද? ඒක නෙවෙයි. එහෙමයි ඉන්නේ හරි දුකෙන්. මේ කලකිරීම ඒක නෙවෙයි. මේ කලකිරීම දුක් අයින් කරගන්න වැඩපිළිවෙලයි ආරම්භ වෙන්නේ. හරි? ඒ කියන්නේ මොකද්ද? මේ කලකිරීම කියලා කියන්නේ අපේ අනාගත බලාපොරොත්තු තියෙනවා. අනාගත බලාපොරොත්තුත් එක්ක අපිට තියෙනවා මේ දුක් නැති කරගන්න ඊළඟට මම මෙන්න මේ සැපේ හොයා ගන්නවා මම ප්‍රාදේශීය සේවා මන්ත්‍රීවරයෙක් කියලා හිතන්නකෝ කෙනෙක් මේකේ අර හරියට දුක් තියෙනවා මොකද කලින් ප්‍රාදේශීය සේවා මන්ත්‍රීවරයා වෙන්න ඉස්සෙල්ලා දුක් තිබ්බා ප්‍රාදේශීය සේවා මන්ත්‍රීකම නැතිකම දැන් එයාට ප්‍රාදේශීය සේවා මන්ත්‍රී වුණාට පස්සේ දුක් තියෙනවා මොකද පළාත් සභා මන්ත්‍රීවරයා තරම් එයාට වැඩ කරන්න අමාරුයි දැන් එයාගේ පරම බලාපොරොත්තුව පරාස භායන්ට. හරිද? එතෙන්ට ගියම ආය දුක් වර්ගයක් හම්බුණා. එතකන් නෑ. එතන අතන තමයි සැපයි කියලා හිතුවේ. හරිද? ওই විදිහට දිගටම ගියොත් නියෝජ්‍ය ඇමති වෙනවා, ඇමති වෙනවා, ඔක්කොම වෙලා නේද? මොනවා කරත් හරියන්නේ නෑ කියන තැනට එනවා. ඉතින් අන්න ඒ වගේ හැමදාම අලෝන පැලස්තරයේ සතුට තියෙනවා කියලා හිතෙනවා. ඒකෙන්ද තියෙන එකේ කලකිරලා අලුත් එක හොයනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා ඒකට දාගන්න. මේ කලකිරීම ඇති වුණාම මොකද වෙන්නේ? ඊළඟ එක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. තියෙන එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේක නෙවෙයි ක්‍රමේ මේ පංච උපාදානස්කන්ධයෙන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ ලෑස්ති නැහැ. ජීවත් වීම සඳහා මෙහෙමයි. කායිකව අපි මේ ජීවිතය ආරක්ෂා කරන්න ඕන තමන්ගේ දරුවන්ගේ ඔකගේම. ඒ සඳහා භවභෝග සම්පත් ටිකක් ඕන. මොනවද ඕනේ? ඇඳුම් ඕනේ, ගෙවල් ඕනේ, කෑම බීම ඕනේ, බෙහෙතේත් ඕනේ. හරි මූලික අවශ්‍යතා ටික එච්චරයි. අනිත් ඒවා ඔක්කොම නැති වුණා කියලා බේරෙන්න පුළුවන්. මේ හතර ඕනේ. එහෙනම් මේ හතර ප්‍රමාණවත් විදිහට ඉතා ප්‍රමාණවත් ඛණ්ඩ තියෙන්න ඕන හරියට. ගෙයක් තියෙන්න ඕන ඉන්න පිළිවෙලකට. නේද? ඇඳුම් තියෙන්න ඕන හරියට පිළිවෙලට අඳින්න. සහ මෙහෙතේ තියෙන්න ඕන අවශ්‍යලාට. ඒ ටිකෙන් පරිපූර්ණ නම් ජීවිතයක් ගෙවන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒ தත්ත්වය සකස් කරගන්න ඕන. ඒ தත්ත්වය සකස් කරගෙන ඒ ටික සුරක්ෂිත කරගන්න මහන්සි වෙන්න ඕනේ. එතනින් එහාට අල්පේච්ඡ වීම ඉතාම වටිනවා. හරි. ඇයි අල්පේච්ඡ වෙන්නේ? දන්නවා මෙතනින් එහාට ගියා කියලා මට කවදාකවත් ස්ථිර සැනසීමකට එන්න බෑ. හරි. ඒක නිසාවෙන් කළ යුත්තේ මොකක්ද? ඒක නිසාවෙන් කළ යුත්තේ මොකක්ද? මානසික සුවදායක තත්ත්වය ඇතිවීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න ඕන කියන එක. ඇයි අර දුක් තුනක් තියෙන හින්දා. හැබැයි යම් කිසි කෙනෙකුට ශක්තිය තියෙනවා නම් මෙන්න මේ වගේ අරමුණකින් මට හයිය තියෙනවා අනිත් පැයට වැඩිය. හම්බ කරගන්න හයිය තියෙනවා. එහෙනම් හම්බ කරන්න ඕන. හොඳට හම්බ කරන්න ඕන. අදාළ ඉලක්කයට යන්න ඕනේ. ඇයි මට පුළුවන් නම් හොඳට හම්බ කරගෙන අසරණ වෙච්ච අම්මලා තාත්තලාට අනාථ නිවාසයක් දාලා මගේ ජීවිත කාලය තුල පිටක් වෙන්න. දුක් ලැබිච්ච අයට පිහිටක් වෙන්න පුළුවන් නම් නේද? අන්නේ සඳහා මං කම්මැලිකමට බුදියන් හිට ඕනේ මේ දුක් දැනගත්ත මේ කලකිරීම ඇති වෙච්ච සමහර ඇත්තෝ ඉන්නවා තමන්ගේ සක්‍රීය ජීවිතය මැද තැනකට ගන්නවා හැබැයි ආධ්‍යාත්මික දිනුට හරවන්නේ වැඩක් නැහැනේ මැරෙනවානේ වැඩක් නැහැනේ කියලා එයා මොකද කරන්නේ මග ඒ ඒ භාගයට මේ දුක් තුන දැක්කයි නෙවෙයි දුක් තුන දැක්ක අය සැප සම්පත් විතරක් නෙවෙයි පින්නන්නේ කලකිරෙන්නේ තීන මිද්දෙත් සලකනවා. දැන් මේ දුක් තුන දැක්කම එයා මැද තැනක නවතින්නේ නැහැ. යම්කිසි කෙනෙක් ක්‍රියාකාරීව ඉඳලා අනිත්‍යයි කියලා දැනিলা gedette වෙලා බුදියගෙන ඉන්නවනම් ඒ ඇවිල්ලා අර කියන්නේ අමුම අමු මොඩේ. හරිද? එයා යම්කිසි කාලයක් අයින් කරා නම් කාර්යක්ෂමව ලෞකික ජීවිතේ හිටිය කාලය අඩු කරා නම් ඒක අඩු කරන්න ඕන මොකටද? ආධ්‍යාත්මික ජීවිතේ එයා වර්ධනය කර ගැනීම සඳහා විතරයි. වෙන දෙයකට ඒක වෙන දෙයකට ඒක යොමු කරලා බෑ. එහෙනම් බලන්න සමහර විට අපේ සිත් කුසීතකම පාවිච්චි කිරීම සඳහා අනිත්‍ය භාවිතා කරනවා සමහර අය. හරිද? කුසීතකම පාවිච්චි කිරීම සඳහා. ඒකින්ද අපි උපරිමයක් කොට උත්සාහ ගමු මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සුවපත් කරගන්න මේ කිව්ව ආකාරයට මේ දුක් මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඒ දුක් මෙනෙහි කිරීම සිද්ධ කරලා පැවරුමක් වශයෙන් අපි හෙට දවසේ ආයෙ මේ ටික කතා කරනවා. අද දවසේ මේක සිද්ධ කරන්න අපි දන්නවා මේක ක්‍රියාකාරීව සිද්ධ කරන වැඩසටහනක් කියලා ප්‍රායෝගිකව දුක්ඛානුපස්සනාව තත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න මෙනෙහි කිරීම කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න පංච පාදානස්කන්ධයෙන් සිත මුදවා ගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරය අදිස්ථානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති